රුපියල් 39 සතාසුවට අරගෙන සමහරට රුපියල් 50ටතර වී ওই වී ටික දෙන්නත් එලට අවස්ථාව පාද ගන්න පුළුවන් ඉස්සරහට. මේක සම්පූර්ණයෙන් බිස්නස් එකක්. මෙන්න මේක තුල පහදුලෝම මේ දේශපාලඥයින්ට මැති ඇමතුරුන්ට කොමිස් යනවා. එහෙමනම් ඒ කොමිස් එක ලැබෙන්නේ නැහැ අපි මේ කරන යෝජනාව ක්‍රියාත්මක කළොත්. tamunge මල්ල පිළින්නේ මේ ඒවට කන් යොමු කරන්නේ නැතුව හැම ආණ්ඩුවක්ම පෞගේ ආණ්ඩුවත් එමයි මේ ආණ්ඩුවත් එමයි මේ ක්‍රියාවලිය ඉස්සරහට යන්නේ. එතකොට රුපියල් 30 ගණන් වලට වී අරගෙන එතකොට රුපියල් 60ක විතර නිෂ්පාදන රුපියල් 50ක විතර පිළිවෙයක් දරලා හාල් කිලෝ එක රුපියල් 90 ගණන් වලට 100 ගණන් වලට විකුණනවා. එතකොට මේක තුල පාරිභෝගිකයන් බරපතල සූදාකම් කරලක් වෙනවා.